සක්කාය දිට්ටිය කියලා කියන මාත්‍යය මත්වේ දැඩි භාවය. තේෙනද මමය කියලා ගන්නා වූ දෘෂ්ටිය වැඩි භාවය. කුමක් දෙයා මමය කියලා ගන්නා වූ දෘෂ්ටියෙන් ගන්නේ රූපය මමය කියල දෘෂ්ටියෙන් ගන්නවා. වේදනාව මමය කියලා දැඩි දෘෂ්ටියෙන් ගන්නවා. සංඥාව චේතනාව විඤ්ඥානය මගේ කියලා දැඩි භාවයෙන් එයා ගන්න. මේක තමයි සක්කාය දිට්ටිය කියලා කියන්න. එතවට සක්කාය දිට්ටිය තියෙන තාක්කල් අපි කවදක්වත් උතුම් සෝවාන් පලට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. යම් පින්වතෙක් පින්වතියක් සෝවාන් පලට පත්වනාය කියලා කියන්නේ මොකක්ද මුලින්මයා තෙරුවන් කරේ අචල සද්ධාවට එනවා සීලය ආර් සීලයක් හැටියට වැඩෙනවා පංච උපාදානස්කන්දය අනිත්‍ය භාවය දකිනු. මෙතැදි මේ පංච උපාදානස්කන්දය අනිත්‍ය භාවය පිංහතුන් තුළා මතු කරලා දෙන්නේ මෙන්න මේ සක්කාය දිට්ටිය කියන කාරණය සිදුරු තැනයි. සක්කාය දිට්ටිය තියෙන තාක්කල් අපිට පංචුපාදානස්කන්දය අනිත්‍ය භාවය මතු කළ දෙන්නේ නැහැ. නමුත් යම් පින්වතෙක් උතුම් සෝවාන් පලයට පත්වන වෙලාවේ එයා සක්කාය දිට්ටිය සම්පූර්ණයම ශය කළ දානු. සම්පූර්ණම නිරෝධය කළ දානු. මමත්වේ දැඩිභාවේ මමත්වේ නෙමේ මමත්වේ නිරෝධය කරන්න උතුම් රහත් පලයට පත්වන වෙලාවේ. මමත්වේ දැඩිභාවයයි සක්කාය දිට්ටියයි සෝවාන් පලයට පත්වන වෙලාවේ එයාශය කල්ල දාන. එතොට සක්කාය දිට්ටිය කියන කියලා කියන්නේ මේ සංසාරයක් පුරාවට සාරා සංක කල්ප ලක්ෂ ගානක් පුරාවට මේ මමය මමය මගේය කියල ඇතිකරගෙනාපු දැඩි දෘෂ්ටියයි. දැඩි දෘෂ්ටියයි. බුදුරජන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ අතීතයේ සක්විති රජවෙලා ඉපදිලා තියෙනවා කියලා. සක්‍රයා වෙලා සුජම්පතිය වෙලා ස්ත්‍රීරත්නය වෙලා රජවරු සිටුවරු වෙලා ඉපදිලා තියෙනවා කියලා. ඒවගේම තිරිසන් ලෝකවලට වැටුන වෙලාවේ තිරිසන් ලෝකවල සත්ව රැල්වල නායකින් හැටියට ඉපදිලා තියෙනවා කියලා. මේ සෑම සංසාරයේ ආවා වූ මේ ගමනෙදී රූපය නිසා වේදනාව සංඥාව සංකාරයන් විඤ්ඥානය මගේ කර ගැනීම නිසා පටිච්ච සමුපන්නව ගලාවාපු මමත්වේ දැඩිභාවය තමයි මේ මොහොත සක්කායිදිට්ටි හැටියට අපේ මතු වෙලා පෙනෙන. එකන මේක මේ ජීවිතය ඇති වෙච්ච දෙයක් නෙමේ මේ පටිච්ච සමුපන්නව සංසාරයේ රූපය කෙරේ ඇතිකරගත්තා වූ තුෂ්ණාව නිසා ඇතිකරගත්තා වූ මමත්වේ දැඩිභාවේ ස්වභාවය තමයි මේ මොහොතෙත් අපි තුළ මතු වෙලා තියෙන්. මේ සක්කායදිට්ටිය තියෙන නිසාමයි අපිට තාම සෝවාන් පලට පත්වෙන්න බැරි වෙලාතිී. එනිසා නිරේතුරුව බුදුරජන් වහන්සේ දේශනා කරනවා සක්කායදිට්ටිය සිදෙන්න්න නම්. නිරේතුරුවම පංච උපාදානස්කන්දය අනිත්‍ය භාවය දකින්න කියලා. තෙන්නද පංච උපාදානස්කන්දය අනිත්‍ය භාවය දකින්න කියලා. එතට පංචු පාදානස්කන්දය කියන මොකක්ද මොකද පංචුපාදානස්කන්දය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන්. යම් මේ සත්වයා ලෝකයට බැඳිලතියන මේ කාරණා පහනිසා කියලායි බුදුරජන් වහන්සේ දේශනා කරන්න. එනිසා බුදුරජන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා පහේ අනිත්‍ය භාවය දකිමින් ජීවත් වෙන්න කියලා. රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන. එතට රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙද්දී මේ මොහොතේ මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙලා විතරක් අපිට මේක කරන්න බැහැ. ගොද පටිච්ච සමුපන්නව රූපය කරේ ඇතිකරගත්තා වූ බලවත් සක්කා දිට්ටියක් මමත්වේ දැඩිභාවයක් අපේ පිටිපස්ස තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංච උපාදානස්කන්ධය හැටියට වර්තමාන පංච උපාදානස්කන්ධය හැටියට අනාගත පංච උපාදානස්කන්ධය හැටියට මේ තුන් ආකාරයෙන් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. මේ තුන් ආකාරයෙන්ම දකින්න කියනවා. මොකද ඒසා මේ සක්කාය දිට්ඨිය අපේ තියුණුයි. සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ ගලාගෙනෙන පටිච්ච සෞපන්න ගලාගෙනෙන විඤ්ඥානය තුළ මේ මමත්වේ දැඩිභාවේ රුව කැටිවෙලා තියෙනවා. ඒ දැඩිභාවය තුළ ඉඳගෙනයි අපි නිරේතුරුව ලෝබ දවේශ මෝහකින ධර්මයන් සකස් කරගන්න. එනිසා නිරේතුරුව සක්කා දිට්ටිය සිඳන තැනදී මුලින්ම රූපයේ අනිත්‍යභාවය දකින්න. රූපයේ අනිත්‍යභාවය දකිද්දි මේ වර්තමාන රූපස්කන්දේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජන් වහන්සේ දේශනා කරනවා. එතොට වර්තමාන මේ රූපස්කන්දය නිත්‍ය වූදයක්ද අනිත්‍ය වූදයක්ද නිත්‍ය ධනිත්‍යද මේ රූපය නිරේතුරුව වෙනස් වෙන ස්වභාවයෙන් පවතිනා වූ රූපයක්. එයින් පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී බුදුරජාණන් වහන්සේ කියනවා පින්වතුල්ලාට ඔබගේ අම්මාගේ මවකුසට යන්න කියලා. ඒ මවකුසේ කලල රූපයක් හැටියට හැදුනා වූ තැනපටන් ඒ කලල රූපය වර්ධනය වෙලා මාසයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කටක් නමයක් ඒ කලල රූපය වර්ධන වනා වූ ස්භාවය නිත්‍යද අනිත්‍යද සෑම මොහොතකම අනිත්‍ය භාවයට පතක් වුණ. එතර මේ කලරූපය සැදුනෙකුමකින්ද දැන් මේ රූපේ දැන් ඔබ මේ මගේය කියලා දරාගෙන ඉන්න මේ රූපයක් තියෙනවන නේද. මේ ඇස කණනාසේ දිවශරීරය මේ රූපය නිසාන මේ රූපය කරෙහි තුෂ්ණාවෙන් මේ රූපය කරෙහි උපාදානය නිසාමන අපි මේ ලෝබදේශ මෝහයන් අකුසල් සකස් කරගෙන මේ කල්ප ගානක් මේ බව ගමනේ මේ දුක් විඳගෙන එන්නේ නේද. එතොට මේ රූපය ආරම්භය කොතනද. මේ රූපය කොතනින්ද සකස් වනේ. බුදුරජන් වහන්සේකිනවා මේ රූපය සකස් වනේ ආහාරය තුළින් කියලා. මේ රූපය සකස් වනේ කුමකින්ද දැ ඔබේ ඔය රූපය සකස් වනේ කුමක් තුළින්ද ආහාරය තුළින්. එතර රූපය ආහාරය තුළින් සකස් වනා කියන කුමක්ද. මේ රූපය මුලින්ම අම්මාගේ පැලෝපිය නාලය තුළට මතුවනේ තාත්ත කෙනෙක්ගේ සුක්්‍රාණුවකුත් අම්මා කෙනෙක්ගේ ඩිම්බේකුත් එකතුවීම තුළිනුයි. තාත්ත කෙනෙක්ගේ සුක්්‍රාණුවක් අම්මා කෙනෙක්ගේ ඩිම්බයක් කියන්නේ කුමක්ද ආහාරය පලයක්. මේ ආහාරය තුළින් මේ රූපය ඉපදුනා කියලා කියන ඔබේ ඔය මගේ කරගෙන ලස්සනයි කියලා ඔය හැඩ බලන ඔය රූපය පුතේ ආහාරය තුළින් උපන්නා වූ රූපයක් මයි. මොකද ඒ රූපය ඉපදුනේ අම්මා කෙනෙක්ගේ ඩිම්බේකුත් තාත්තා කෙනෙක්ගේ සුක්්‍රාණුවකුත් නිසායි. එනම් බලන මේ රූපය කියන්නේ කොයි සානම් අපුල තැනකින් පටන්ගත්ත දෙයක්ද. ඔබ බලන්න සුක්‍රාණු බින්දුවක තියෙන්න්න වූ අපුලභාවය දුඟදභාවය පිළිකුල් භාවය කොච්චරනම් පිළිකුල්ද කියලා. මාසකට බතාවක් කාන්තාවගේ ශරීරයෙන් පිටව යන මල ඩිම්බයක් කියන්නේ කොයි සානම් පිළිකුල් සහගත කොයි සානං අපුල දෙයක්දික ලොබ හිතන්න. එනන්ගේ අපුල වූ සුක්‍රාණුවකුත් ඩිම්බේකුත් එකතු අයිපුතේ මේ ඔබේ රූපයේ ආරම්භය කියලා කියන්නේ. ඒසා පිළිකුල් තැනකනුයි මේ රූපය මතුනේ. ඒසා පිළිකුල් තැනකින් මේ රූපය මතුවෙලා මතුවන රූපය මේ විදියට විඤ්ඥානපච්චයා නාමරූප කියන ධර්මතාවය තුළ විඤ්ඥානය මේ රූපයට බැසගස්ස තැනන්නම නාමධර්මයන් සකස් වුනා නාමරූප බවට පත් වනා නාමරූප හේතුවෙන් සලායතන සකස් වනා සලායතන තුළින් මෙන්න මේ කලල් රූපය මාසයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කටක් නමයක් මේ වැඩුනාවූරූපය නිත්‍යද අනිත්‍යද නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. තේන්න. ද රූපය විදශනාවෙන් දකිද්දි අර කලල රූපය කියන තැනට යන්නේ කල්ල රූපය අනිත්‍යභාවය දකින්න. මේ රූපය ලස්සනයි කියලා හිතන මොහොතේ සුක්‍රාණු බින්දුවක තියෙන අපුල භාවයත් මල ඩිම්බේක තියෙන පිළිකුල් භාවයත් මතු කරගෙන මේ රූපය ලස්සනයි කියන සිත පල්ලෙහාට කටල දාන්න. දාමින් මේ රූපයේ අනිත්‍යභාවය දැකලා මේ ලෝකෙට බිහිවෙච්ච තැනයිදං වයස අවුරුද්ධත් දෙකක් තුනක් හතරක් පහක් ළමා කාලෙ තරුණ කාලේ මේ දක්වා වූ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද එනම් අතීත රූපස්කන්දය නිත්‍යද අනිත්‍යද බුදුරජන් වහන්සේ කෙනවා ඉනුත් ඇතට යන්න කියලා. ඉනුත් ඇතට ගිහිල්ල පිංහතුල්ලා දකින්න පටිච්ච සමුපන්නව පිංහතුල්ලා අතීතයේ සක්විති රජවෙලා ඉපදුන වෙලාවේ ඒ සක්විති රජුවට රජුට තිබ්බ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද. ඔබ සක්විති රජවෙලා වෙච්ච වෙලාවෙ තිබුණා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂයන්ගෙන් බබලන රූපකාය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඔබ සක්‍රයා වෙලා ඉපදුන වෙලාවේ ඔබට ලැබුණා වූයේ දිව්‍ය ඕජාවෙන් දිව්‍ය අසිරියෙන් දිව්‍ය තේජසින් බබලන රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද ඔබ සුජම්පතිය වෙලා ඉපදුන වෙලාවේ තිබුණා වූ අසිරිමත් දිව්‍යාංගනාවගේ රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද ඔබ රජවරු සිටුවරු වෙලා ඉපදුන වෙලාවේ තිබුණා වූයේ රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද ඔබ සතරාපායට වැටුන වෙලාවෙ තිරිසන් ලෝකෙට වැටුන වෙලාවේ ප්‍රේත ලෝකෙට වැටුන වෙලාවෙ නිර්යන්ට වැටුන වෙලාවේ ඒ තිබුණා වූ රූප නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද එනම් අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද අතීත රූපස්කන්දය අනිත්‍යනං වර්තමාන රූපස්කන්දයක්ත් අනිත්‍යනං ඔබ අනාගතයේ මට මේ විදිිය නිරෝගී රූපයක් ලැබේවා කියලා බලාපොරොත්තුවත් තිබොත් ඒක නිත්‍යවේද අනිත්‍යවේද. ඔබ අනාගතයේ මට මේ වගේ දිව්‍ය රූපයක් ලැබේවා දිව්‍ය තලයක මෙවැනි දෙවියෙක් වේවා කියලා රූපයක් කරේ බලාපොරොත්තුවත් තිබොත් ඒ රූපය නිත්‍යවේද අනිත්‍යවේද. මොකද ඔබ සක්‍රයා කියන දිව්‍ය රූපය ලැබුණත් ඒ රූපය අනිත්‍ය භාවයට පත්තුල ගියා. ඔබ අනාගතයේ මට මේ විදිිය බ්‍රහ්මයෙක් වේවා කියලා බ්‍රහ්ම රූපයක් කෙරෙවි බලාපොරොත්තුවක් ඇතිකරගත්තොත් ඒ රූපය නිත්‍යවෙයිද අනිත්‍යවෙයිද. එනං අතීත රූපස්කන්දය නිත්‍යද අනිත්‍යද. වර්තමාන රූපස්කන්දය නිත්‍යද අනිත්‍යද. අනාගත රූපස්කන්දය නිත්‍යද අනිත්‍යද. අනිත්‍යනං ඒ රූපස්කන්දයට බැඳෙන් එපායි කියල බුදුරන් වන්සේ දේශනා කරනවා. එනිසා රූපය මතකට එන වෙලාවේ රූපයට තුෂ්ණාව සකස් වෙන වෙලාවේ සෑම වෙලාම රූපය අතීත වර්තමාන අනාගත රූපස්කන්දය හැටියට දකිමින් රූපය කෙරේ තුෂ්නාව සිින්ද දක්න කියනවා. එතවට රූපය නිසා ඊළඟට සකස් වනේ මොකක්ද රූපය ඇසුරෙන් මොකද සකස් වෙන්නේ පස්සේ පස්සේ කියල කියන මොකක්ද අධ්‍යාත්මික රූපය බාහිර රූපය විඤ්ඥානය තුන එකතු වෙච්ච තැන පස්සේ. එතොට පස්සේ කියලා කියන මොකක්ද. දැක්කා ඇසුනා දැනුනා කියන කාරණය. දැක්කා ඇසුනා දැනුනා කියන කාරණයටයි පස්සේගෙන් මේක මේ රහතන් වහන්සේට අයිති විෂය. රාතන් වහන්සේ යමක් දැක්කොත් දැක්කා කියලා නැවතිනවා. යමක් ඇසුනොත් ඇසුනා කියලා නැවතිනවා. යමක් දැනුනොත් දැනුනා කියලා නැවතිනවායි එක තුෂ්නාවෙන් තෙත් කරන්නේ නැහැ. එතොට පස්සේ කියන්නේ නම්මකක්ද දැක්කා ඇසුනා දැනුනා කියෙන කාරණයයි. එන ඔබ හිතන්න මේ මොහොතේ ඔබෝය ඇස් දෙකෙන් යම් රූපයක් දකිනවනං ඒ දැක්කා වූ රූපය නිත්‍යද අනිත්‍යද. ඔබ මේ මොහොතේ මේ කනෙන් යම් ශබ්දයක් අහනවනං ඒ ඇසුවා වූ මේ ශබ්දය නිත්‍යද අනිත්‍යද. ඔබ මේ මොහොතේ මේ සිතෙන් යම් සිතුවිල්ලක් හිතනවානං ඒ සිතුවා වූ සිතුවිල්ල නිත්‍යද අනිත්‍යද. එනම් වර්තමාන පස්සේ කියන්නේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද එනම් වර්තමාන පස්සේ අනිත්‍යනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අතීතයේ පස්සේ අනිත්‍ය භාවය නුවනින් දකින්න කියලා. එනම් බලන පුංචි කාලයේ ඉඳං ඔබ මවකුසේ ඉන්න දවසේ පටන් ඔබ මේ ඇස් දෙකෙන් කොච්චරනම් රූප දකින්න නැද්ද. පුංචි කාලේ ඉඳං කොච්චර රූප දකින්න ඇද අම්මා කියන රූපය දැක්ක තාත්තා කියන රූපය දැක්කා. සෙල්ලම් බඩු කියන රූපය දැක්ක තොටිල්ල කියන රූපය දැක්ක ළමා පාසල මොන්ඩිසෝරිය කියෙන රූපය දැක්කා. පාසල විශ්වවිද්‍යාලය කියන රූපය දැක්කා මේ දැක්කා වූ අතීත රූපස්කන්දය නිත්‍යද අනිත්‍යද. ඒ වගේම පුංචි කාලේ ඉඳං කොච්චරනං ඔබ මේ ඇහෙන් ශබ්දහන්න ඇද්ද. අම්මා ඔබට පුතේ කියලා කතා කලා තාත්තා ඔබට දුවේ කියලා කතා කලා මේ සෑම ඇසුනා වූ දෙයක්ම නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. අතීත පස්සේ අනිත්‍යය ඔබ පුංචි කාලේ ඉඳම් මේ හිතෙන් කොච්චර සිතුවිලි හිතන්න ඇද්ද ඊයේ දවසේ ඔබ කොච්චරනං හිතන්න ඇද මේ හිතෙන් සිතුවිලි ඒ එකම සිතුවිල්ලක් ඔබට අයිතිද ඉසිියල්ල මනිත්‍ය භාවිට පත් වනා. අතීත පස්සයත් අනිත්‍යනම් වර්තමාන පස්සයත් අනිත්‍යනං ඔබ මේ මොහොතේ මට අනාගතයේ මේ වගේ ලස්සන රූප දකින්න ලැබේවා මේ වගේ ලස්සන දිව්‍යතල දකින්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇතිකරගත්තොත් ඒ දැකීම නිත්‍යවෙයිද අනිත්‍යවෙයිද ඔබ අනාගතයේ මට මෙවැනි සුන්දර ශබ්ද අසන්න ලැබේවා මෙතන මෙවැනි සුන්දර වචන අසන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇතිකර ගත්තොත් ඒ බලාපොරොත්තුව නිත්‍යවේද අනිත්‍යවේද. මට අනාගතයේ මගේ දරුවන් ගැන මුණපුර ගැන මගේ රට ජාතිය ගැන මේ වගේ සුභවාදීව හිතන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇතිකර ගත්තොත් ඒක නිත්‍යවේද අනිත්‍යවේද අනිත්‍යයි. එනම් වර්තමාන පස්සයත් අනිත්‍යනං අතීත පස්සයත් අනිත්‍යනං අනාගත පස්සයත් අනිත්‍යනං ඔබ මේ මොහොතේ දැක්කා කියන තැන්ට බැඳෙන්න යන්න එපා. මොකදේ දකිනදේ අනිත්‍ය වූ දෙයක්මයි. මේ මොහොතේ ඇසන දේට බැඳෙන්න යන්න එපා ඒ ඇසන දේ අනිත්‍ය වූ දෙයක්මයි. මේ මොහොතේ සිතන දේට බැඳෙන්න යන්න එපා ඒ සිතන දේ අනිත්‍ය වූ දෙයක්මයි. අතීතයේ පස්සේ අනිත්‍යනං අනාගතයේ පස්සේ අනිත්‍යනං මට අනාගතයේ මේ වගේ සුන්දර දේවල් දකින්න ලැබේවා අහන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඔබ ඇති කරගත්තොත් ඒ බලාපොරොත්තුව අනිත්‍ය වෙන බලාපොරොත්තුවක් මයි. එන දැන් රූපය නිත්‍යද අනිත්‍යද රූපය නිසා සකස් වෙන්න වූ පස්සේ නිත්‍යද අනිත්‍යද පස්සේ නිසා මොකද සකස් වෙන්නේ. පස්ස පච්චයා වේදනා. වේදනාව කියන්න මොකක්ද එක්කො සැපවේදනාවක් එක්ක දුක් වේදනාවක් එක්ක උපේක්ෂා සාගත වේදනාව. දැන් මේ මොහොතේ ඔබ මොකක්ද මේ අත්විඳින්නේ? උපේක්ෂා සාගත වේදනාවක්, සැප වේදනාවක්. මේ අත්විඳින වර්තමානයේ අත්විඳින මේ සැප වේදනාව, උපේක්ෂා සාගත වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් දැන් අතීත වේදනා ස්කන්ධය දිහා හිත යොමු කරන්න කියනවා. ඔබ පුංචි කාලේ අම්මා නිසා කොච්චර සැප වේදනාවන් විඳින්නේ නැද්ද? අම්මාගෙන් කිරිවුරා බොනකොට අම්මාගේ උණුසුමට ලංවෙලා ඉන්නකොට අම්මා සුරතල් බස් කියනකොට ඔබ කොයි තරන්නම් සැපවේදනාවන් අත්විඳින් නැද්ද. ඔබ සෙල්ලම් බඩු එක සෙල්ලම් කරනකොට තොටිල්ල නැලවෙනකොට ළමා පාසලට යනකොට යාළුව එක්ව ඉස්කෝලේ යනකොට ඔබ කොච්චර සැපවේදනාවන් ඇති කරගන්න ඇද. ඒ අතීත සෑම සැපවේදනාවක්ම නිත්‍යද අනිත්‍යද අනිත්‍ය වෙලා ගියා. ඒ වගේ ඔබ අතීතයේ කොච්චර දුක්වේදනාවන් ඇති කරගන්න ඇද්ද. අම්මා බැන්න වෙලාවට තාත්තා බැන්න වෙලාවට යාළුව තරහාවෙච්ච වෙලාවට අකමැති දේ සිද්ධ වෙලාවට කොච්චර දුක්වේදනාවන් නැති කරගන්න ඇද. ඒ සකස් වනා වූ සෑම දුක්වේදනාවක්ම නිත්‍යද අනිත්‍යද අනිත්‍ය වෙලා ගිය. එනම් බලන්න ඔබ සංසාරයේ සක්‍රයා වෙලා ඉපදුන වෙලාවේ ඔබ සංසාරයේ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ කොයි සානම් සැපවේදනාවන් අත්විඳින් නැද්ද. අර දිව්‍ය සැපයන් එක මනුස්ස සැපයන් එක සක්විති රජ සැපයන් එක අර එරදියෙන් ගමන් කරන ඇත අපිට යද්දී එරදියෙන් ගමන් කරන අජානීය අස්්‍ය අපිට යද්දී. අර ස්ත්‍රී රත්නය ලැබෙද්දී ඔබ කොයිසා සැපවේදනාවන් අත්විදිින් නැද්ද. ඒ සැපවේදනා නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඔබ සතර අපායන්ට වැටුන වෙලාවෙ ගින්දර යෝධිය පුන්නකු තනකොල කකා කොයි සානං අපි දුක්වේදනා ඔබත් මමත් විඳින් නැද්ද. ඒ වින්දා වූ දුක්වේදනා නිත්‍යද අනිත්‍යද එනම් අතීත වේදනාස්කන්දය නිත්‍යද අනිත්‍යද වර්තමාන වේදනාස්කන්දය නිත්‍යද අනිත්‍යද අතීත වේදනාස්කන්දය අනිත්‍යනම් වර්තමාන වේදනාස්කන්දය අනිත්‍යනං ඔබ අනාගතයේ මගේ දරුවා නිසා මගේ මුණපුරා නිසා මගේ රටජාතිය ආගම නිසා මට මේ වගේ සැප වේදනාවන්ම ලැබේවා කියලා සිතුවිල්ලක් ඇතිකරගත්තොත් ඒක නිත්‍යවේද අනිත්‍යවේද අනිත්‍යයි. ඔබ අනාගතයේ මට මෙවැනි දුක්වේදනා ලැබෙයි කියලා විශ්වාසයක් ඇතිකරගත්තොත් ඒ අදහස නිත්‍යවෙයිද අනිත්‍යවෙයිද එනං අතීත රූපස්කන්ධයත් වර්තමාන වේදනාස්කන්ධයත් අනාගත වේදනාස්කන්ධයත් අනිත්‍ය වූ ධර්මයක් මයි. එනම් බලන්න ඔබ දැම් මුලින්ම ඇසෙන් රූපයක් දැක්කා කණෙන් ශබ්දයක් ඇහුවා මනසින් සිටවිල්ලක් හිතුවා. දැක්කදේ ඇසුනදේ දැනුනදේට ඔබ ඇලුනා ගැටුනා උපේක්ෂා සහගත වුණා. දැන් ඔබ ඇල්ලුන ගැටනු උපේක්ෂාසාගත වෙච්ච දේට මොකද කරන්නේ. ඔබ හඳුනාගන්න. තේරනාද මුලින් ඔබ ඇසෙන් රූපයක් දැක්කා කණෙන් ශබ්දයක් ඇහවා මනසෙන් සිතුවිල්ලක් හිතුවා මේ දැක්කදේ ඇසුනදේ දැනුනදේට ඇලුනා ගැටුනා උපේක්ෂාසාගත වුණා ඇලුන ගැටුණු උපේක්ෂාසාගත වෙච්ච දේට මොකද කරන්න අපි හඳුනාගන්න. අපි හඳුනාගන්න මොකක්ද අපි හඳුනාගන්නේ. මනුස්්‍යයෝ සීයක් ඉන්න තැන. මගේ අම්මා හිටියොත් මේ මගේ අම්මා කියලා හඳුනගන්නවා. මේ මගේ රට මේ මගේ ජාතිය මේ මගේ ආගම කියලා අඳුනගන්න. මේ ජපන් ජාතිකයෙක් මේ චීන ජාතිකයෙක් කියලා අඳුනගන්නවා. මේ පරිප්පු මේ බත් මේ අල කියලා අපි අඳුනගන්නවා. එතකොට අපි මේ මොහොතේ මේ ඇසෙන් කනෙෙන් නාසයෙන් මනසිං යම් දෙයක් හඳුනාගත්ත නං ඒ හඳුනාගත්තා වූදේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. එතොට අතීතයේ අපි පුංචි කාලයේ ඉඳං යමක් මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසෙන් හඳුනාගත්තනං අපි කොච්චර දේවල් හඳුනාගන්න නැද්ද. මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ සීයා මේ මගේ ආච්චි මේ මගේ රට මේ මගේ ජාතිය මේ හඳුනාගත්තා වූ සෑම දෙයක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍ය වුණා. තේන්න එන අතීත සංඥාව කියන කාරණයත් අනිත්‍ය වූ ධර්මයක් වර්තමාන සංඥාව කියන කාරණයත් අනිත්‍යනං ඔබ අනාගතයේ මට මෙවැනි රූපයන් හඳුනාගන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇතිකර ගත්තොත් ඒ සංඥාස්කන්දය නිත්‍යවේද අනිත්‍යවේද අනිත්‍යයි. මොකද අතීතයේ අපි හඳුනාගත්තා වූ සෑම දෙයක්ම අනිත්‍ය කියලා ගියා. ආච්චි කියලා රූපයක් හඳුනගත්තා සීය කියලා රූපයක් හඳුනගත්තා රට ජාතිය ගුරුවරයා ඥාතියා හිතවතා කියල දේවල් හඳුනගත්තා මේ සෑම හඳුනා ගැනීම වෙනස් වෙලා ගියා. එනම් අතීතයේ දේත් වෙනස් වනානම් මේ මෝතේ කරන්න වූ සෑම හඳුනා ගැනීමක්ම අනිත්‍යනං අනාගතයේ අපි බලාපොරොත්තු වෙන්න වූ සෑම හඳුනා ගැනිත්ම අනිත්‍ය වූ ධර්මයක් මයි තේන්න. එන දැ මුලින් අපි මොකක්ද කළේ ඇසෙන් රූපයක් දැක්ක කනෙන් ශබ්දයක් ඇව මනසෙන් සිතුවිල්ලක් හිතුවා. දැක්කදේ ඇසුනදේ දැනුනදේට අපි ඇලුනා ගැටුණා උපේක්ෂාසාගත වුණා ඇලුන ගැටුණ උපේක්ෂාසාගත වෙච්ච දේ අපි හඳුනගත්තා. හඳුනාගත්තා වූදේ ගැන අපි මොකද හිතන්න කරන්නේ. හඳුනාගත්තා වූදේ ගැන අපි හිතනෝ. හිතනවා කියන මොකක්ද සංස්කාර රැස් කරනවා. රූප වේදනා සංඥා සංකාර. මුලි දැන් අපි මේ දවස් උදේ ඉඳන් කරන දේ තමයි මම කියන්නේ. දැන් අපි මුළු ජීවිත කාලයක්ම මේ මොකද්ද කරන්නේ? ඇහෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා මනසින් සිටවිල්ලක් හිතනවා. දැක්කදේ ඇසුනදේ දැනුනදේට එක්කෝ ඇලෙනවා එක්කො ගැටෙනවා එක්ක උපේක්ෂාසාගත වෙනවා. ඇල්ලුන ගැටන උපේක්ෂාසාගත වෙච්චදේ අපි හඳුනගන්නවා. අන්න හඳුනාගත්තා වූ දේ ගැන අපි හිතනවා. හිතනකොට මොකොද වෙන්නේ සංස්කාර ප්‍රැස්සෙනවා. හිතන මොහොතක් පාසා අපි මොකද කරන්නේ භවය සකස් කරගන්නවා. කුසලයක් හෝ අකුසලයක් තුළින් භවය දැන් අද උදේ ඉඳම් මේ වෙනකං ඔබ කොච්චර සිතුවිලි හිතන්න ඇද්ද. උදේ නැකටින්න කියලා හිතකිව්වා මූුණ හෝදන්න කියලා හිතකිව්වා කෑමකන්න කියලා හිතකිව්ව ඇඳුම් අඳන්න කියලා හිතකිව්වා මෙතෙන්ට එන්න කියලා හිතකිව්වා දැන් උදේ නැකටින්න කියලා කියපු හිත තියෙනවාද කෑමකන්න කියපු හිත තියෙනවාද මේ සෑම හිතක්ම සකස් වෙලා සිත අනිත්‍ය වෙලා ගියා. සිත අනිත්‍ය භාවයට පත් වනේ කොහොමද අපිෝ ක්‍රියාත්මක භාවයට පත් කල්ලා. අපිව ක්‍රියාත්මක භාවයට පත්වෙලා සිත අනිත්‍ය වෙනවා අපේ ක්‍රියාත්මක භාවය නිසා මොකද වෙන්නේ අපි කුසලයක් වූ අකුසලයක් ප්‍රැස් කරන. දැම් මෙහෙට එන්න ඕනේ කියලා හිත සකස් වුනා දැම් මෙහෙටාවක්. දැම් මේ මොකක්ද වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද මේ රැස් වෙන්නේ කුසලයක්. එනම් බලන්න සකස් වෙන සෑම සිතක්ම අනිත්‍ය භාවයට පත්වෙනවා අපිව ක්‍රියාත්මක භාවයට පත්වෙලා. ක්‍රියාත්මක භාවය තුළ අපි එක්කො කුසලයක් සිද්ධ කරගන්නවා එක්කෝ අකුසලයක් සිද්ධ කරගන්න. එතර කුසල් සාකුසල් කියන මොකක්ද සංස්කාර. සංස්කාරෝල ස්භාවය මොකක්ද අපිෝ භවයට අරගඩයනු. එකන අපි සකස් කරගන්න සෑම සිතුවිල්ලක් පාසාම අපි භවයට යන්න වූ සංස්කාරයක් රැස් කරනවා. හොදර හිතන්න ඕන්. ඇස් දෙක පියාගෙන විනාඩි පහක් මේ සකස් වෙන සිතුවිලි අනිත්‍යයි කියලා දැක්වොත් ඒ විනාඩි පහතුල ඔබ භවයට යන සංස්කාරයක් රැස් කරන්නේ නැහැ. ඉම් මෙහා අපි සිතන සෑම සිතුවිල්ලක් තුළින්ම එක්කෝ කුසලයක් හෝ එක්කෝ අකුසලයක් රැස් කරගන්නවා. එනම් බලන්න මේ මොහොතේ ඔබ මේ සිතන ධර්මානුකූල සිතුවිල්ල ඔස්සේ මේ රැස්වෙන කුසල් සංස්කාරය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. එනම් ඉපදුන දාපටන් ඔබ මේ දක්වා රැස් කලා වූ යම් කුසල් සංස්කාරයක් අකුසල් සංස්කාරයක් තියෙනවනං ඒ කුසල් අකුසල් සංස්කාරය නිත්‍යද අනිත්‍යද විපාකදීලා අනිත්‍ය වෙනවා. ඔබ අතීතයේ සක්විති රජ වෙලා ඉපදුනේ කුසල් සංස්කාරයක් නිසා ඒ කුසල් සංස්කාරය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද ඔබ අතීතයේ සතරාපායට වැටුනේ අකුසල් සංස්කාරයක් නිසා ඒ සංස්කාරය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද එන අතීත සංස්කාරයනුත් අනිත්‍යනං වර්තමාන සංස්කාරයනුත් අනිත්‍යනං ඔබ අනාගතයේ මං මේ විදිය කුසල් සංස්කාර රැස් කරනවා කියලා හිතුවොත් ඒ සංස්කාර නිත්‍යවේද අනිත්‍යවේද අනිත්‍යයි. ඔබ ජීවිතයේ උදේ ඉඳං හවස් වෙනකම් බුද්ධ වන්දනාව කල්ලා මල් පූජා කල්ලා දන්දීල භාවනා කරලා ඔය රැස් කරන සංස්කාර නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. මම අනාගතයේ මේ පින් නිසා දෙවියෙක් වේවා කියලා ඉපදෙනවා කියලා හිටුවොත් ඒ පින ඒ සංස්කාරය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඔබ මේ ජීවිතයේ වයෝවෘද්ධ භාවයට පත්වෙනවා කියන්න මොකක්ද අතීත සංස්කාරයන් අනිත්‍ය භාවයට පත්වෙලා එනම් බලන්න අතීත සංස්කාරයත් වර්තමාන සංස්කාරයනුත් අනාගත සංස්කාරයනුත් කියන අනිත්‍ය උධර්මයක් මයි. දැන් අපි ඇසෙන් රූපයක් දැක්කා කණෙන් ශබ්දයක් ඇහුවා මනසින් සිටවිල්ලක් හිතුවා. දැක්කදේ ඇසුනදේ දැනුනදේට අපි ඇලුනා ගැටුනා උපේක්ෂා සහගත වුණා. ඇලුන ගැටුණු උපේක්ෂා සාගත වෙච්චදේ අපි හඳුනගත්තා. හඳුනාගත්තා වූ දේ ගැන අපි හිතුවා. අන්න හිතපු දේ ගැන විශේෂ දැනීමක් ඇති කරගන්න විශේෂ දැනීමක් කියන මොකක්ද විඤ්ඥානය කියන කාරණයයි. අපි කෙනෙක්ව ඇසුරු කරලා විශේෂ දැනීමක් ඇති කරගන්නවා. මෙයා හොඳයි මෙයා නරකයි මෙයා සත්පුරුෂයි මෙයා සත්පුරුෂයි කියලා. අපි පරිප්පු වෑන්ජනයේ දැකලා පරිප්පු වෑන්ජනයේ රසවිඳලා ඒ ගැන හිතලා අපි විශේෂ දැනීමක් ඇති කරගනවා මේක රසයි මේක තිත්තයි මේක ඇඹුල් මේක පිනුල් වෙලා කියලා. එනම් බලන්න මේ නිරේතුරුවම ඇසෙන් රූපයක් දකිමින් කනෙන් ශබ්දයක් අහමින් මනසෙන් සිතුවිල්ලක් හිතමින් දැක්කදේ ඇසුනදේ දැනුනදේට ඇලමින් ගැටමින් උපේක්ෂාසාගත වෙමින් ඇලුන ගැටුණු උපේක්ෂාසාගත වෙච්චදේ හඳුනා ගැනීමෙන් හඳුනාගත්තදේ ගැන හිතීමෙන් ඇති කරගන්නා වූ විශේෂ වූ දැනීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. මේ මෝසේ ඔබ මේ සද්ධර්මය අහලයම් විශේෂූ දැනීමක් ඇතිකරගත්තනම් මේක හොඳයි හෝ නරකයි කියලා ඒ දැනීම නිත්‍ය වෙනවාද අනිත්‍ය වෙනවාද අනිත්‍ය වූදයක්. ඔබ දැනීමක් ඇතිකරගත්තනම් මේ හාමුදුරුවෝ හොඳයි හෝ නරකයි කළේ ඇතිකරගත්තා වූ දැනීම නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද. එනම් වර්තමානයේ සකස් කරගත්තා වූ මේ සෑම දැනීමක්ම අනිත්‍යනං අතීතයේ අපි සකස් කරගත්තා වූ සෑම දැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද එනම් අපි අනාගතයේ සකස් කරගන්න බලාපොරොත් වෙන සෑම විශේෂූ දැනීමක්ම විශේෂූ ඥානයක්ම අනිත්‍ය වූ ධර්මයක්ම කියල තේරුම් ගන්න වෙන. එන දැම් මොකක්ද මේ අපි උදේ ඉඳම් මේ කරන්නේ ඇහෙන් රූපයක් දකිනවා කණෙන් ශබ්දයක් අහනවා මනසින් සිතුවිල්ලක් හිතනවා. ඒ දැක්කදේ ඇසුනදේ දැනුනදේට එක්කෝ අපි ඇලෙනවා එක්කෝ අපි ගැටෙනවා එක්කෝ අපි උපේක්ෂා සහගත වෙනවා. ඇලුන ගැටුණු උපේක්ෂා සාගත වෙච්ච දේ අපි හඳුනගන්නවා. හඳුනාගත්තා වූ දේ ගැන අපි හිතනවා. හිතපු දේ ගැන අපි විශේෂූ දැනීමක් ඇති කරගන්නවා. නමුත් මේ පංච උපාදානස්කන්දයම අනිත්‍යූ දෙයක්. මෙතන කිසිම දෙයක් නිත්‍ය වූ දෙයක් නමුත් මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්දය අපි උදේඉඳං මේ දක්වා මොකද්ද කරේ නිත්‍ය භාවෙන් ගත්තා. රූපයත් නිත්‍යභාවයෙන් ගත්තා. රූපය නිසා දැක්කා වූ ඇසුනා වූ දැනුනා වූ දෙයක් නිත්‍යභාවයෙන් ගත්තා. ඒ නිසා සකස් වුණා වූ සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා සාගත වේදනාවත් නිත්‍යභාවයෙන් ගත්තා. අපි ඇහෙන් හඳුනාගත්තා වූ සියල්ලත් නිත්‍යභාවයෙන් ගත්තා. සිතුවා වූ සිතුවිලි තුළින් රැස් වුණා වූ සංස්කාරයනුත් නිත්‍යභාවයෙන් ගත්තා. ඊට අදාළ විශේෂ වූ දැනිනුමුත් නිත්‍යභාවයෙන් ගත්තා. අනිත්‍ය වූ කාරණා පහක් නිරේතුරුවම නිත්‍යභාවයෙන් ගැනීම නිසා මෙන්න සත්වයා සක්කායිදිට්්‍යය සකස් කරගන්න. කොතන තමයි හේතු. දැම් මේ කාරණාපයෙන් කොක කොතනකවා නිත්‍ය දෙයක් තිබ්බද මේ රූපය කොතනත් නිත්‍යයි කියලා ඔබට කියන තැනත් තිබ්බද ජීවිත කාලය පුරාවට නැහැ. නමුත් ඒ අනිත්‍ය වූ රූපය අපි නිත්‍ය වශයෙන් ගන්නවා. එතොට මේ රූපයෙන් යම් අපි මේ ඇසෙන් යම් දැක්ක රූපයක් නිත්‍යයි කියන තැනත් තිබ්බද කනෙෙන් ශබ්දයක් ඇහුවනන් නිත්‍යයි කියලා තැනත් තිබ්බද මනසෙන් සිතුවිල්ලක් හිතුවන නිත්‍යයි කියලා තැන නමුත් මේ සෑම දෙයක්ම අපි නිත්‍ය වශයෙන් අරගෙන භවයට යන සංස්කාර රැස් කළ. ඒවගේම අපි යම් සැපවේදනාවක් අත්වින්දනන්ගේ සැපවේදනාව නිත්‍යයි කියලා කියන තැනක් තිබ්බද. අපි යම් දුක්වේදනාවක් අත්වනානන්ගේ දුක්වේදනාව නිත්‍යයි කියන තැනත් තිබ්බද. උපේක්ෂා සාගත විඳීමක් වින්දනංඒක නිත්‍යයි කියන තැනත් තිබ්බද. නමුත්තේ අනිත්‍ය වූදේ නිත්‍ය වශයෙන් අපි ගන්න. අරං සැපවේදනාවට ඇලෙනවා. දුක්වේදනාවට ගැටෙනවා ගැටි ගැටි නැවත අකුසල් කරමින් අපි භවය සකස් කරගන්න. එනිසා නිරේතුරුවම මෙන්න මේ කාරණා පහ කෙරෙයි අනිත්‍ය සංඥාව දකින්න. මේ කාරණා පහේ අනිත්‍ය භාවය දකින්න මුලින්ම මේ රූපය අනිත්‍ය භාවය දකින්න. මොකද පංචි උපාදානස්කන්දේ මුල්ම උපාදානස්කන්දේ රූපපාදානස්කන්දය රූපය කෙරෙයි තියෙන තුෂ්නාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඤ්ඥාණයන් සකස් කරගන්න. එනිසා නිරේතුරුවම රූපයේ අනිත්‍යභාවය දකින්න සතර සරිපට්ඨාන ධර්මයන්ට අදාළුව රූපයේ අනිත්‍යභාවය දකිමෙන් ජීවත් වෙන්න දකිමින් ජීවත් වෙන මොහොතක් පාසා සක්කාය දිට්ඨිය සිඳීමට අදාළ ධර්මතාවයන් Taman තුල සකස් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය තරමක්